භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු භික්ඛවේ සමාධි භාවනා භාවිතා බෝධිසතා ආගවානං කාය සංවත්තති ඉදා භික්ඛවේ භික්ඛු සංකසු පාදානක්ඛන්දේසු උදයන්නානුපස්සී විහෙරති ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ථංගමෝ ඉතියේ වේදනාය තිවේදනාය සමුදය ඉති වේදනාය අත්ථංගමෝ ඉති සංඥාය ඉති සංඥාය සමුදය ඉති සංඥාය අත්ථංගමෝ ඉති සංඛාරා ඉති සංඛාරා නම් සමුදය ඉතිවං කාරණං අත්තංගං ඉතිවිඥානං ඉතිවිඥානස්ස සමුදය ඉතිවිඥානස්ස අත්තංගමති ආහිතති විග්‍රහ සමාධි භාවනා භාවිතා බහුලීතසා ආසවානං ත්‍රාය සංවත්තති සමාධි භාවනාව පිළිබඳව කොටස් හතරක් ප්‍රකාශ කළ බුදුරජාණන් වහන්සේ කොටස් හතරෙන් තුනක් මේක පළමුවෙන් ප්‍රකාශ වුණා. මේ හතරවෙනි කොටසයි අද ප්‍රකාශ කරන්න තියෙන්නේ. සමාධි භාවනාව දියුණු කර ගැනීමෙන් වික්ක ධම්ම සුඛ විහාරයේ පිණිස පවත්නා බව එක කාරණයක්. දෙවෙනි කාරණේ ඥාන දර්ශනය ලබා ගැනීම. තුන්වෙනි කාරණේ සති සම්පජන්ණය දිනු කර ගැනීම. හතරවෙනි කාරණේ අද ප්‍රකාශ කරන්නේ ආසවානෝ khයයි. කියන්නේ ප්‍රකාශ වෙන්නේ. කතමාද භික්ඛවේ සමාධි භාවනා භාවිතා බෞලී කතා ආසවානං කායාය සංවත්තේ මහණෙනි දිනු කරගත්ත භාවිත වූ බෞල වශයෙන් දිනු කරගත්ත සමාධි භාවනාව ආශ්‍රයයන් නැති කිරීමට හේතු වන පිළිවෙල කෙසේද? ඉද දෙක්කවේ වික්ඛු පංච සූපාදානස්කන්ධේසු උදයබ්බානුපස්සී විහෙරති මේ ශාසනයේ භික්ෂුව උපාදානස්කන්ධ පදෙහි උදය වය දෙක බලමින් නැවත නැවත බලමින් වාසය කෙරේ කෙසේද ඉති රූපං රූපය මෙතෙකි රූපය මෙතේය ඉති රූපස්ස සමුදයෝ රූපයාගේ ඉපදීම උපදින පිළිවෙල ඉපදීමේ ඇති මෙසේය ඉති රූපස්ස අත්ංගම රූපයාගේ නැතිවීම විපරිණාමය මෙසේය ඉති වේදනා ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අත්ංගමෝ වේදනාව මේ විදියයි මෙතනයි වේදනාවේ පටන් ගන්න හටගන්න මේ විදියයි වේදනාවේ නැතිවීම මේ විදියයි ඉති සංඥා ඉති සංඥාය සමුදය ඉති සංඥාය අත්ංගම සංඥාව මෙසේය මෙතනය සංඥාවේ හට ගැනීම මෙසේය සංඥාවේ නැතිවීම මෙසේය. ඉති සංඛාරා ඉති සංඛාරාණං සමුදයෝ ඉති සංඛාරාණං අත්ථංගම් සංඛාරයෝ මෙසේය මෙතමනය සංඛාරයන්ගේ හට ගැනීමේ පිළිවෙල මෙසේය සංඛාරයන්ගේ නැතිවීමේ පිළිවෙල මෙසේය ඉති විඥානං ඉති විඥානස්ස සමුදයෝ ඉති විඥානස්ස අත්ථංගමෝ විඥානය මෙසේය මෙතමනයි විඥානේ හටගන්නා සති මෙසේය විඥානේ නැතිවෙන සති මෙසේය මේ විදිහට අයං උච්චති භික්ඛවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ආසවා ලංකාය සංවත්තේ මානෙ මේ විදියට භාවිත වූ බෞලව දිනු කළා වූ සමාධි භාවනාව ආශ්‍රවයන් නැති වෙන සත්‍ය මෙසේ ජීවන මේ සූත්‍ර කොටසේ අදහස සාමාන්‍ය අදහස ප්‍රතිපිරලයි උත්තරය අන්තිම කොටසයි. අන්තිම කොටස වාගේම ඊටාම උපරිම දේශනාවක් මෙතන පැවැත්වුණා. ඊටාමත් දීර්ඝ සූත්‍ර වලත් අරිහත්යෙන් කුළු ගන්නා දේශනා කරන්නා වූ දේශනා වලත් අන්තිමේට ප්‍රකාශ වෙන්නේ මේ ටික. ඒ නිසා අද ප්‍රකාශ කරන්න තිබෙනා වූ මේ ධර්ම කරුණු ටික ටිකක් ගැඹුරු කොටස. යෝගාවචරයන් නිසා භාවනාව පුරුදු කරපු ඇත්තන් නිසා ඒවා ගැඹුරුකම අඩු වෙනවා ඇති. පළමුවෙන් පටන් ගන්නකොටම උන්වහන්සේ දේශනා කළේ පංච සූපාදානස්කන්ධේසු උදයබ්බයානුපස්සී විහෙරතිය මේ සාසනයේ භික්ෂු මේ උපාදානස්කන්ධ පදෙහි උදයබ්බයානුපස්සී විහෙරති උදේ වාය දෙක බලමින් වාසය කෙරේ යන්නේ ආරම්භ කරන්නේ මේ ස්ථානයේ දැනකොට බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවෙන්ම මේ යෝගාවචරය මේ ස්ථානයට එනකම් මුලින් ප්‍රකාශ කරපු කොටස් පුරුදු කළ තිබුණා නම් මේ ස්ථානයට පැමිණෙනකොට යෝගාවචරය භාවනාවෙන් බොහොම දියුණු සමාධි භාවනාව කීප ආකාරයකින් දියුණු කරගෙන තිබුණා අභිඥාවලටත් හරවගෙන තිබුණා හරවන්න තරමට සත්‍යයෙන් සත්‍ය ඇති කරගෙන තිබුණා. ඊටම අවශ්‍ය සති සම්පජඤ්ඤය දිනු කරගෙන තිබුණා. විදර්ශනාවට යෝග්‍ය අන්දමට සති සම්පජාඤ්ඤය හොඳට දියුණු කරගන්න තිබුණා. මේ විදිහේ අවස්ථා තුනකින් දිනු වෙලා ආපු මේ යෝගාවචරය සම්බන්ධවයි ඉද භික්කවේ භික්ඛු කියලා බුදුරජාණන් වහන්සේ ආරම්භ කරන්නේ. මේ සාධනේ මේ විදිහට දිනු වෙච්ච යෝගාවචරය භික්ෂුව කියන්නේ යෝගාවචරය. පංච රූපාදානස්කන්ධයේ උදයබ්බයානුපස්සී කියන්නේ උපාදානස්කන්ධ. පස පිළිබඳව උදය වය දෙක බලමින් වාසය කෙරේ. උදය වය දෙක බලන්නා වූ ආකාරය ප්‍රකාශ කරන්නේ කෙසේද? ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අස්තංගමෝ යන අන්දමට උපාදානස්කන්ධ පහම ඉදිරිපත් කරනවා උන්වහන්සේ. ඉති රූප ඉති රූපස සමුදය ඉති රූපස අත්ංගම වචන තුනක් තියෙනවා. කොටස් තුනක් තියෙනවා. මේ කොටස් තුනේ ඉති රූපං යන එක කොටසක්. ඉති රූපස සමුදය යන දෙවෙනි කොටස. ඉති රූප සහත්ංගම යන්න තුමෙන් කොට. මේ කොටස් තුනකින් යුක්තයි මේ රූපේ පිළිබඳව උදයබ්බයානුපස්සී විහෙරති කියන අන්නමට උදේවය දෙක බැලීමේ ආරම්භය පටන් ගන්න අවසානයේ කොටස් තුනකට ආරම්භ වෙනවා. ඉති රූප රූපං රූපය ඉති මෙපමණය මෙතේය ඔය අදහස් දෙකම තියෙනයි කියන්නේ. උපස්කන්ධයට අඩංගු වන්නා රූප කොටස් සියල්ලම හිතට අරගෙනයි ඉති රූප සලකන්නේ. ඉති රූපං දෙවෙනි කාරණේ ඒකෙම තියෙන රූපයේ මෙතේය කියන අදහසකුත් තියෙනවා. රූපං රූපේ ඉති මේ ආකාරය කියන තේරුමකුත් තියෙනවා. එතකොට ඒකෙන් ප්‍රකාශ වෙන්නේ රූපේ පිළිබඳව යෝගාවචරයට මුලින් අවබෝධ වෙන හැටි. පච්චත්ත ලක්ෂණය කියන ලක්ෂණයක් කියනවා මේ ධර්මයන් පිළිබඳව. පච්චත්ත ලක්ෂණේ සාමාන්‍ය ලක්ෂණය කියන ලක්ෂණ දෙකක් තියෙනවා. යෝගාවචරය භාවනාවේ යෙදෙන අවස්ථාවේදී පච්චත්ත ලක්ෂණයට ඉතිසෙල්ලා හිතේ දෙන්නේ. පච්චත්ත ලක්ෂණය කියන්නේ ඒ ඒ ධර්ම පිළිබඳව පුද්ගලික ලක්ෂණ. පොදු ලක්ෂණය නෙමෙයි. ඒ ධර්මයට පමණ නියමිත ලක්ෂණය. සාමාන්‍ය ලක්ෂණය කියන්නේ සියලු ධර්මයන්ට සංඛාර වශයෙන් තියෙන සියලු ධර්මයන්ට පොදු වශයෙන් ලක්කන රස පච්චපත්තාන පදත්තාන වශයෙන් ඒ ඒ කොටස් වැටගෙනවා නම් ඒක පච්චත්ත ලක්කන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වැටගෙනවා නම් ඒක සාමාන්‍ය ලක්කන භාවනාවට පටන් ගත්ත යෝගාවචරයාට අර සාමාන්‍ය ලක්ෂණේ කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ඉස්සෙල්ලා හැඩගන්න උවමනක් නැහැ වැටෙන්න උවමනක් නැහැ වැටුණත් ඒව අයින් කරන්න ඕන මුලින් ගන්න ඕන සාමාන්‍ය ලක්ෂණය නෙමෙයි පච්චප්ප ලක්ෂණය කියන එකට හිත යොදන්න ඕන ඉති රූපං යන මේ වචනේ ඔය විදිහට දෙවෙනි අවස්ථාවේදී රූපේ මේ ආකාරයයි කියනකොට අන්න රූපය පිළිබඳ කොටස් වශයෙන් පළමුවෙන් වැටහුණ ළඟට රූපය පිළිබඳව පංචස්කලක් ආසය පච්චපට්ඨානේ පදත්තානේ කියන මෙන්න මේ ගති අනුව රූපේ වැටෙන්න පටන් ගැනීමයි. විදර්ශනා කරගෙන යන්නව අවස්ථාවේදී අපි මුලින් සාකච්ඡා කළා තියෙනවා සීල විසුද්ධිය ආදී පිළිබඳව භාවනාවට අවශ්‍ය කියන එක. සීල විසුද්ධියේ පිටාගෙන චිත්ත විසුද්ධිය දියුණු කර ගැනීම වශයෙන් සමාධිය ඇති කර ගන්නවා. සමාධිය ඇති කරගෙන ඉන්නා අවස්ථාවේදී ඊළඟට ධිට්ඨි විසුද්ධියට කටයුතු කරන්න ඕනේ. ධිට්ඨි විසුද්ධියේදී මෙන්න මේ අන්දමට හිත යොදන්න ඕන යම්කිසි සංස්කාර කොටසකට. නාම රූප වශයෙන් කොටස් දෙකක් තියෙනවා යෝගාවචරයේකට විදර්ශනාවට බහින්න අවස්ථාවේදී හිත යොදා ගැනීමට. රූප කොටසයි නාම කොටසයි කියලා කොටස් දෙකක් තියෙනවා. රූප කොටස කියන්නේ කෙස්ලොම් ආදී දේවල් ආනාපාන අද ප්‍රසිද්ධ භාවනාවක් වශයෙන් කියන මේ පින්දීම හැකිලිම් දෙක ඔය විදිහට ධාතු වශයෙන් ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් හෝ ලැබෙන මේ රූප කොටසට පළමුවෙන් හිත යෙදීමයි මුලින් කෙරෙන්නේ නාම කොටසටත් හිත යොදන පිළිවෙලක් තියෙනවා පළමුවෙන් නාම කොටස කියන්නේ වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ කොටස් හතරයි. යම් කිසි කෙනෙක් මුලින් ධ්‍යාන සමාපatti දියුණු කරගෙන තියෙනවා. ඒ ධ්‍යාන සමාපatti දියුණු කරගෙන ඉන්න කෙනෙකුට ලෙහෙසියෙන් පුරවන්නේ අර වේදනා සංඥා සංඛාර කියන විඥාන කියන මේ කොටස් වලට හිතයදා විදර්ශනා පටන් ගන්නට පුළුවන්. විදර්ශනා කරන්නව අවස්ථාවේදී නාම කොටසෙන් විදර්ශනාව ආරම්භ කිරීමේ කියලා එබඳු අවස්ථාවකදී ප්‍රකාශ වෙනවා. සාමාන්‍ය ක්‍රමයේ ඇටියට රූප කොටසකටයි පළමුවෙන් හිත යොදන්න. පළමුවෙන් රූප කොටසකට හිත යෙදීමට කියනවා විපස්සනා අභිනිවේෂය අභිනිවේෂය කියන වචනේ. විදර්ශනාවට දැස ගැනීම පටන් ගැනීම. මේ පටන් ගැනීමේදී දැන් මෙතන ඉති රූපං කියලා රූප කොටසකට ආයිතේව දාන්න. හිත හොඳට තැම්පත් වෙලා තියෙනවා. තැම්පත් හිතට යම් කිසි රූප කොටසක් අරමුණු කරගන්නවා. විදර්ශනාවේ කර්මස්ථානයේ වශයෙන් යම් කිසි කොටසක් අරමුණු කරගන්නවා. ඒ කියන්නේ හිතමු ආනාපාන කියලා. ආනාපාන කියනකොට ආනාපාන කියන්නේ වායෝ ධාතුවයි. ඒ වායෝ ධාතුව අරමුණු කරගෙන. රකින් වීම හැකිලීමට හේතු යොදනවා නම් එබඳු අවස්ථාවේ මේ වායෝ පොත්තබ රූපයට හිතේ දෙකීමයි. එහෙම නැත්නම් කේස් ලොම් නියදත් ආදී ඇත ආදී යම් කිසි දෙයක් අරමුණු කරලා ඒකේ ඒ සම්බන්ධව හිත යොදා ගැනීම. ඒ විදිහේ හිත යොදාගත්තාම මේ කර්මස්ථානයේ හිත සම්පූර්ණයෙන් පැතිරලා හිටිනවා. ඒ පැතිරලා හිටිනව අවස්ථාවේදී සමාධිමත් හිතට සාමාන්‍ය හිතට නෙමෙයි හොඳට තැම්පත් කල හිතම්ම දියුණු කරගත්ත සමාධිමත් හිතට මේ රූප කොටස වැටහෙනවා මේ එකම රූප කොටස ඇතුළත ආනාපානය ගත්තා නම් යම් කිසි ඒ විදිහේ තවත් රූපයක් ගත්තා නම් ඒ රූප කොටස පිළිබඳව හද්ද ලක්ෂණය වැටහෙන. එතකොට හද්ද ලක්ෂණ පතරවිද තද ගතියට පරදස ගතියට වැටෙනවා පතරවිදා. එතකොට ඒකේ ලක්ෂණය පරකස ගතිය පඨවි ධාතුව වැටගෙන ඕන පඨවි ධාතුවේ ලක්ෂණය වැටෙනවා පඨවි ධාතුවේ රසයත් වැටෙනවා අ පටිච්චාන පටිච්චාන පිහිට වෙන ගතියයි මේකේ රසය එතකොට පිළිගන්නා ගතිය අනිත් දේවල් පිළිගන්නා ගතිය මේකේ ඵලයි අනිත්‍ය ධාතු තුන මේකට සම්බන්ධ භව කල්පනා කිරීම පදත්තානේ වැටේ මේ විදිහට එකම පටවි ධාතුව පිළිබඳව ලක්ෂණ රස පච්චුපට්ඨාන පදත්තාන කියන මේවා ඔය විදිහට වැටෙන්න පටන් ගන්නවා ඒ පටන් ගත්ත ඒ රූප කොටස පිළිබඳව ওই විදිහට රූපේ මේ ආකාරයේ කියලා වැටෙන ආකාරයයි ওই විදිහට. පඨවි ධාතු, ආපෝ ධාතු ආදියත් ඒ විදිහට. රූපේ මෙපමණයි කියලා තේරුම් ගැනීම වෙනින් දෙයක් ප්‍රකාශ කෙරෙන්නේ. රූප එන් එක රූපයකට එක රූප කොටසකට හිත යෙදුවා. කියන්නේ දැන් ආනාපාන කොටසට හිත යෙදුවා. යොදාගෙන ඉන්නකොට හොඳට හිත තැම්පත් වෙලා තියෙනවා. හොඳට හිත තැම්පත් වෙලා තිබෙන අවස්ථාවේදී ඒ හිත යොදාපු කොටස සම්බන්ධ අනිත් මුළු ශරීරයේම සම්බන්ධ සියලු කොටස් අර සමාධිමත් හිතට වැටෙන්න පටන් ගන්නවා. එතෙන්දී වැටෙනකොට මේ මේ රූපයයි මේ රූපය මේකයි මේ රූපය මේකයි කියලා මේ අත්තා සම්මර්ෂණය කරන්න පටන් ගන්නවා. එතකොට පඨවි ධාතු මෙත්සාද ගතියෙන් වැටෙනවා ආපෝ ධාතු රත්කිරෙනවා වැగిරෙන ගතියෙන් වැටෙනවා වැටෙන අවස්ථාවේදී මේක ආපෝ ධාතුවේ කියලා සාරස්තයි එතකොට සෙල වෙන ගතියට වැටෙනකොට මේක වායෝ ධාතුවේ කියලා සලකනවා. එතකොට උණුසුම් ගතිය දැනෙනකොට මේක තේජෝ ධාතුව කියලා වැටෙන ওই විදිහට මහා භූත හතරම යථාට වැටෙනවා. මහා භූත හතර වැටෙනකොට ඊළඟට ප්‍රසාද රූපත් වැටෙනවා. ප්‍රසාද රූප කණෙන් ශබ්ද ඇහෙනකොට ඇහෙන් රූප දකින අවස්ථාවේදී එතකොට දිවට රස දැනෙනව අවස්ථාවේදී නාහයට ගත සුවඳ දැනෙනව අවස්ථාවේදී කායට ස්පර්ශ දැනෙනව අවස්ථාවේදී ඒ ප්‍රසාද ගතිය පැහැදිලි ගතිය වැටෙනවා මේ පිළිගන්නවා මේ එන අරමුණු පිළිගන්නා ගතියයි මෙතන තියෙන්නේ මෙතන මේ දොරටුවක් වාගේ කියලා ඒ විදිහට සලකමි ඒවා තේරුම් ගන්න. එතකොට උදන අටක්ම තේරුම් ගත්තා. පඨවි ආපෝ තේජෝ වායෝ චක්කු සෝත ඝාන ජීවහා කායතන පහයි නමය. ඊළඟට ඊළඟට කල්පනා කරන ඊළඟට හිත යොදනකොට මේ ඇහැට හමු වෙන රූප එතකොට කනට දැනෙන ශබ්ද දිවට දැනෙන රස රූප නාහයට දැනෙන ගන්ධ රූප කයට දැනෙන පොට්ටබ්බ රූප ඕවත් වැටෙන්න පටන් ගන්නවා එතකොට එතන රූප ශබ්ද ගන්ධ ත්‍රාස පොත්හප්ප ඔය ටික වැඩ ඊළඟට මෙයාට මෙයාට වැටෙනවා තවත් එහාට පළදනකොට මේවා ඔක්කොම පණ ගන්නගෙන තියෙන ජීවිතින්ද්‍රිය කියලා ස්වභාවයක් තියෙන බව වැටෙනවා මේ එකක් එකක් නිතරම වෙනස් වෙන ගතිය තිබුණත් මේක අල්ලගෙන ඉන්නේ රැකගෙන ඉන්නේ මේකෙන් කියලා ජීවිතේන්ද්‍රිය තමයි ජීවිත රූපය ගැන කල්පනා එතකොට භාව රූපය ගැන කල්පනා අවස්ථාව සැලකෙන වස්තු රූපය හදය වස්තු රූපය ගැන සැලකෙන මෙන්න මේ විදිහට සම්මර්ෂණය කරන්නට පුළුවන් රූප කොටස් 17ක් පමණ වැටෙන්න පටන් එකක් එක පාසාම ඉති රූපං ඉති රූපං කියලා රූපය කියන්නේ මෙන්න මේ විදිහටයි මේකයි මේකයි කියලා කතාවක් එහෙම සලකනවා අවස්ථාවේ ඊළඟට අර ඒවා වැටෙන්නේ එක්තරා ක්‍රමයකටයි. සමාධිමත් හිතට ඒවා වැටෙන්නේ වේතම වගේ වැටෙනවර ලක්ෂණත් අනු ඒක ඇතිවීමට උපකාරක ධර්මත් අනුව වැටෙන්නේ. ඒ ඒ රූප කොටස් වල ප්‍රතිඵලය වශයෙන් වැටෙනවා. ඒකේ කරන ක්‍රියාව වශයෙන් වැටෙනවා. මෙන්න මේ විදිහට මේ රූපයේ පිළිබඳව වැටෙන ආකාරය එතකොට දැනෙන පිළිවෙල මෙන්න මේ විදිහටයි රූපං කියලා කිව්වේ ඔන්න ඒකයි රූපය මේ මෙතමනයි එතකොට මේ ආකාරයි කියලා ওই විදිහට තේරුම් ගන්නවා ඉතින් රූපං එතකොට ඒ විදිහටම ඉති වේදනා ඉති සංඥා ඉති සංඛාරා ඉති විඥාන අනිත් කොටස් හතරක් ওই විදිහට උපාදානස්කන්ධ පහ පිළිබඳවයි මේ යෝගාවචරයාගේ විදර්ශනාව ආරම්භ කිරීමට ඉදිලා තියෙන්නේ ඒ අවස්ථාවේදී පළමුවෙන් රූපේ සම්බන්ධ ওই විදිහට වැටහීම ඇති වෙනවා රූපය සම්පූර්ණයෙන්ම වැටහුනේ නැත්නම් නාමයට බහින්නේ නැහැ. නාමය සම්මර්ෂණය කරන්න බහින්නේ නැහැ. හතරෙන් පතර නාම කොටස් පිටට එන්න පුළුවන්. නමුත් සම්පූර්ණයෙන් රූපේ වැටහෙනකම්ම මේකේම රූපේම හිත යොදවන්න ඕන. නැවත නැවත හිත යොදවන්න ඕන. මොළ හිතන් අගට ආයි නැවත නැවතත් මොළ හිතන් හිතන් මොළට ওই විදිහට සම්පූර්ණයෙන් වැටහෙනකම්ම රූප කොටසේ හිත යොදවන්න ඕන. සාමාන්‍යයෙන් පහතක් පමණ වෙනවා ඒ සම්වර්ධනය කළ යුතු කොටස්. ප්‍රධාන වශයෙන් මහා භූත භූත රූප ටික හොඳට වැටුණොත් වාදුරට ඊළඟ ඒවා ඉබේට වැටෙන්න පටන් ගන්නවා. මුලින්ම කෙරෙන්න ඕන මහා භූතයන් පිළිබඳව කියන්නේ පතරේ ආපෝ තේජෝ වායෝ කියන මේ භූත රූපයන් පිළිබඳව සම්වර්ධනයේ පුරුදු කිරීමයි. හිතයකට යොදන්න යෙදීමයි කළ යුත්තේ. අනිත් අනිත් ඒවාට හිත යෙදෙන්න පුළුවන් හිතට එන්න පුළුවන් ඒ එන අවස්ථාවේදී ඒවා මෙනෙහි කරලා මේකෙම හිත යොදවන්න ඕන. මේකෙම හිත හසුරුවලා හසුරුවලා හොඳට ප්‍රබෝධ වුණායින් පස්සේ මහා භූත ළඟින් උපාදා රූප වලට ප්‍රසාද රූප, විදේ රූප, භාව ජීවිත, හදය කියන මෙන්න මේවාට හිතෙනවා. මේවටත් හිත යොදන්න. ඒවත් ඒ විදිහට හිත යොදනකොට හිත සමාධිමත් හොඳට. මෙතන ලොකු ලාභයක් තියෙන්නේ සමාධිමත් හිතක් තියෙන කල්ලාතිය. ඒ සමාධිමත් හිතට හොඳට වැටෙනවා මේ හිත යොදන්න යොදන්න හොඳට ප්‍රකටව දැනෙනවා. මෙන්න මේ ටික හොඳට වැටුණාන් පස්සේ ඉති වේදනා යනට බලන්න. වේදනාව කල්ලාදුව තේරුම් අරගත්ත කෙනෙකුට වේදනාව කියන්නේ මේකයි කියන එක හොඳට තේරුම් ගත්ත කෙනෙකුට විදර්ශනාවට බැසහම ලේසියෙන් පුළුවන් වේදනාව මෙනෙහි කරන්න. එතකොට වේදනාව වශයෙන් සුඛ වේදනා දුක්ඛ වේදනා උපේක්ඛා වේදනා කියන කොටස් තුනනේ චක්ක සම්පස්සජා වේදනා සෝත සම්පස්සජා වේදනා ධාර සම්පස්ස ජීවා සම්පස්සජා වේදනා කාය සම්පස්සජා වේදනා මන සම්පස්සජා වේදනා ඔය විදිහේ වේදනාම රාජ්‍යයකට තියෙනවා ඒක සුඛ වේදනා දුක්ඛ වේදනා උපේක්ඛා වේදනා එතකොට සෝමනස්ස වේදනා, දෝමනස්ස වේදනා කියලා තවත් තියෙනවා ටිකක්. ඒවා වැටෙන වැටෙන ආකාරයට මෙනෙහි කරන්න පුරුදු වෙනවා. පළමුවෙන් චක්ක සම්පස්සජ වේදනා. අහත රූපයක් හමු වුණා. ඒ හමු වෙනව අවස්ථාවේදී ඒ ප්‍රසාද රූපයේ ඒ බාහිර රූපයක් රූපයට නිමිත්ත වැඩෙනකොට එතකොට චක්කු විඥානය පහළ වෙනවා. එතකොට චක්කු විඥානයත් ප්‍රසාදයක් බාහිර රූපයක් කියන මේ තුන එකතු වීමේදී පස්සය. පස්සය නිසා ඊළඟට ඇති වෙන්නේ වේදනාව. රූප ආරම්මණයේදී රූපයක් දිහා බලනකොට රූප චක්කු සංපතක වේදනාව. එතකොට ඒක හැදෙන්නට සුඛ සහගත වෙන්න පුළුවන්, දුක්ඛ සහගත වෙන්න පුළුවන්, උපේක්ඛා සහගත වෙන්න පුළුවන්, ප්‍රේමනත් වෙන්න පුළුවන්, දෝමනත් වෙන්න පුළුවන්. එතකොට සාමික, නිර්ආමික වශයෙන් ඔය සතිපට්ඨාන සූත්‍රයේ උගන්වලා තියෙන්නේ ඒකත් සැලකුවට කමක් නැහැ වරදක්. ඒ විදිහට සලකමින් වේදනාව මෙනෙහි කරන්න ඕනේ. ඒ දැනෙන දැනෙන හැම අවස්ථාවකම අරගෙන මෙනෙහි කරන්න ඕනේ. ඇහැ යදවීමේදී කන යදවීමේදී නාය යදවීමේදී දිව යදවීමේදී කය යදවීමේදී හිත යදවීමේදී කියන මේ යදවීම් හයේදීම වේදනා කාර්යයක් පිටි වෙන හැටි සලකන්න ඕන තේරුම් ගන්න ඕන ඒ විදිහේ සලකා බලනකොට මේ සත්‍යයේ සිහියෙන් යුක්තව නුවණින් යුක්තව කල්පනා කළොත් ජීවත් වෙන්නේ කොහේද? වේදනා සාගරයකයි. වේදනා සාගරයකයි ජීවත් වෙන්නේ. ඒ වේදනාව හොඳට වැටගෙනවා නම් එහාට හුඟක් වේගයෙන් විදර්ශනාව ගෙන යන්න පුළුවන්. ඉති වේදනා කියන එක ඕනෝමයි තේරුම් ගන්න. ඉති සංඥා. සංඥාව කියන්නේ හැදිනීම. ඒ සංඥාව රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා ධම්මකන්න රූපේ කියලා හැඳිනීම සද්දේ කියලා එතකොට ගන්ධේ කියලා රසේ කියලා පොට්ටබ්බේ කියලා ධම්මේ කියලා ඔය විදිහට ඒවා හැඳින ගැනීම හැඳින ගැනීම සංඥාවක් එතකොට ඒ සංඥාව මේ ආකාරයි හැඳින ගැනීමේ ආකාරයි සංඥාව හැඳිනීම් විදිහට එතකොට පුරුදු කරනවා. නැවත දෙයක් ගත්තා ගන්නව අවස්ථාවේදී ඒකම නැවත වලදනකට මේ මුල් හැදීම දෙවෙනි අවස්ථාවේදී උපකාර වෙනවා. යම් කිසි දෙයක් කීප වාරක් හැඳිනීම ඇති කරගත්තා නම් ඒක ඉක්මනට ඉක්මනට මතක නැති වෙනවා. ඉක්මනට ඉවර වෙන්නේ නැහැ. මොන අන්දමකින් හරි මේ සංඥාව හොදාටටත් තියෙනවා නරකටටත් තියෙනවා. මිත්‍යා සංඥාව කියන එකක් තියෙනවා. යම් විදිහට මේ මිත්‍යා සංඥාව දිනු කරගත්තොත් නැවත නැවත ඇති කරගෙන වැරදි හැඟීම් ඇති කරගත්තොත් ඒ හැඟීම දෘෂ්ටියකටත් හේතු වෙනවා. අන්තිමේ දෘෂ්ටියකටත් හේතු වෙනන් පස්සේ කඩන්න බෑ බුදු කෙනෙක් ළඟට ගියත් ඒ ඇත්තා කියන එකමයි අර බුදුරජාණන් වහන්සේ කියන එක නෙමෙයි තමන් කියන එකමයි නිතරම ඔප්පු කරන්න යන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා ඒ තරම් පදයට හිටිනා මේ සංඥාව කියන එක එනිසා මේ සංඥාවේ හැටිවම ඔය විදියයි කියලා තේරුම් අරගන්න ඕන ඒ වගේම සංඥාවේ ප්‍රභේදත් අර විදියට තේරුම් අරගන්න ඕන ඉති සංඥා කියලා කිව්වේ ඉති සංඛාර සංඛාරා කිව්වහම මේ සංස්කාර ස්කන්ධයට අඩංගු වෙනවා චෛත්‍යක 52ක් උගන්වනවා දැන් මෙතන දෙකක් තියෙනවානේ සංඥා වේදනා දෙක ඇරුණාම 50යි ඒ සියල්ලම මෙනෙහි කරන්න විදර්ශනා කරන යෝගාවචරයේ යන්නේ නැහැ ප්‍රධාන වශයෙන් පංච පංචමක ධර්ම කියලා උගන්වනවා පංච පංචමක ධර්ම පස්සේ ප්‍රධාන කොට පස්වෙනි කොට ඇති ධර්ම සමුනේ සාමාන්‍ය විරේහයෙන් තේරුම් ගන්න. පස්සේ තේරුම් ගන්න. පස්සේ පස්ස කරන ගැටි. එතකොට පස්ස වේදනාව තේරුම් ගන්න මුලින් කිවිච්ච වේදනාවත් සංස්කාර බලකටම අඩංගු වෙන එක. පස්ස වේදනා චේතන. චේතනාව තේරුම් ගන්නවා. චේතනා කියන්නේ සකස් කිරීම ආයෝහනේ කරන්නේ. කර්ම රැස් කිරීම. කියන මේ තේරුම් වලටයි යන්නේ මේ චේතනා කියන එක. එතකොට ඒකත් තේරුම් ගන්න. ඊළඟට චිත්තය. එතකොට චිත්තය විඥානස්කන්ධයට අඩංගු වෙනවනේ. නෙවෙයි ඔන්න ඒක ප්‍රධාන වශයෙන් ස්පර්ශය තමයි ගණන් ගන්න. වේදනාවක් ගණන් ගන්න. එතකොට වේදනාව සලකනවා ස්පර්ශය සලකනවා. භාවනා කරන යෝගාවචනයන්ට භාවනා කරන අවස්ථාවේදී ගැටීම සලකන්නේ කියනවා. ජීවිත හැදීම දෙක සලකන්නේ කියන්නේ හැදීම සලකන්නේ කියන්නේ පස්සේ තේරුම් කර ගැනීමට උදව් වෙනවා මට. සංස්කාර ස්කන්ධයක කොටස. ඔය හැර තවත් සලකන්නට පුළුවන් නුවර තියෙනවා නම් මානසිකාරය නාම ජීවිතේන්ද්‍රිය විතර්කය විචාරය එතකොට ඡන්දය පීතිය සද්ධාව ඔයාදී දේවල් තමන් දන්න දන්න පමණින් කරගුවාට වරදක් නැහැ මේකේ අසම්පූර්ණ වීමක් ඇත්තේ නැහැ. තමන් හොඳට ඒ පරමාර්ථ ධර්මයන් ගන්නවා නම් ඒ අත්‍යාට ඉබේටම වැටහිගෙන වැටහිගෙන යනවා. පාස්ව වේදනා, සංඥා වේදනා, ඒකාග්‍රත ජීවිතයන් මානසික විතක්ක විචාර ආදී මොකෝ විරියම් පීති ඡන්දෝ. ඔය ඔය කොටස් තේරුම් අරගෙන දින එක ඒ අවස්ථාවේදී තමන්ගේ හිත ඒවට යෙදිලා ඒවා තේරුම් ගන්න මහන්සි ගන්න. මෙන්න මේ විදිහට සංස්කාර කොටස පිළිබඳව සංස්කාර කොටස මේ විදියයි සංස්කාරයන්ගේ ස්වභාවය මේකයි. සංස්කාරය කියන්නේ සංස්කාරත් කාමයි. ඒකේ ස්වභාවය මෙන්න මේකයි ආයුෂනේ රැස්කිරීම. දෙකට පවත්වා ගැනීම. මේකේ ස්වභාවයයි. එතකොට මේ විදිහට සංස්කාරත් ඡන්දයේ ස්වභාවය තේරෙනවා. ඉති ඒ ළඟට ඉති විඥාන ඉති විඥාන විඥානේ මෙතෙක් එතකොට විඥානේ මේ ආකාර විඥානේ කිව්වේ කුමක්ද අරමුණ දැන ගැනීමයි අරමුණක් හමු වෙන්නා වූ අවස්ථාවේදී ඒ අරමුණට අරමුණ දැන ගැනීමයි විඥානයේ ස්වභාවය. විඥානය කියුවාම චිත්ත කියන වචනේ තියෙනවා විඥාන කියන වචනේ තියෙනවා. සාමාන්‍ය ධර්ම දේශනාවේදී විඥානය කියන්නේ චිත්තය කියන්නේ එක තමයි. මනෝ චිත්තං විඥානං චේතෝ ඔය නම් වලින් සඳහන් වෙන්නේ එකම චිත. හැබැයි විට මේවායින් වෙනස්කම් වෙන වෙන තැන්වලදී ලැබෙනවා. චක්කු විඥාන මනෝ මනෝ විඥාන සාමාන්‍ය මනස මනෝ විඥානේ ඔය විදිහට ඒකට තියෙන සමහර දැන්වල මේ විඥානස්කන්ධය කියුවාම සාමාන්‍ය එකටයි විඥානය කියන්නේ. එතකොට විඥානස්කන්ධය වශයෙන් හිත වශයෙන් තේරුම් කරගන්න ඕන ඔය විදිහට විඥානය කියන්නේ ප්‍රත්‍යෝත්පන්න ධර්මයක්. ප්‍රත්‍යක්ෂ අරමුණක් තියෙනකොට පහළ වෙන අරමුණක් නැත්නම් නැහැ මේ හිතේ පැවැත්මක් ඇත්තේ නැහැ. ඒකට මොකක් හරි අරමුණක වෙලාවේ හිත පවතින. ඒ විදිහ අරමුණක් ගන්නා දැන ගන්නා ස්වභාවය තමයි විඥානය කියන්නේ විඥානස්කන්ධය. ඒක රාජ්‍යය. එතකොට කුසල විඥාන තියෙනවා අකුසල විඥාන තියෙනවා කුසල විපාක විඥාන තියෙනවා අකුසල විපාක විඥාන තියෙනවා ක්‍රියා විඥාන තියෙනවා එතකොට මේ නම් වලින් සඳහන් වෙන්නේ විඥාන ගොඩක්. විඥාන ගොඩක් නිසා විඥාන ස්කන්ධය කියන විඥාන ස්කන්ධේ තේරුම් ගන්නවා. යෝගාවචරය හිතක් පහළ වෙන අවස්ථාවේදී හිතක් පහළ වුණා හිතක් පහළ වුණා කියලා මෙනෙහි කරනවා. ඒක විඥාන ස්කන්ධයේ තේරුම ගන්න. එතකොට ඒ හිත කුසල හිතක්ද අකුසල හිතක්ද විපාක හිතක්ද එතකොට ක්‍රියා හිතක්ද කියලා ඔය විදිහේ තේරුම් බේරුම් කරලා බලා ගන්න ඕනේ තේරුම් ගන්න ඕනේ. ඒකට මේ ආකාරයි කියන්නේ මේ විදිහට තේරුම් ගන්න ඕන විඥානයේ පිළිබඳව. මෙන්න මේ විදිහට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ කොටස් පහ පිළිබඳව ලක්කන රස පච්චපත්තාන පදත්තාන වශයෙන් තේරුම් වේරුම් කර ගැනීම හිතට වටහා ගැනීම කියන්නේ නාම රූප පරිච්ඡේද ඥානය ඇති කර ගැනීම ඒ වගේම පච්චේ පරිග්‍රහ ඥානයට උපකාර වෙන අන්දමට මේවා සැලකීම කියන මෙන්න මේවා මේ ඉති රූපං යන්නේ ප්‍රකාශ වෙන බව සාකච්ඡා නාම රූප පරිච්ඡේද ඥානයට සම්බන්ධ වෙනවා මේ විදිහට මේක රූපයයි මේක නාමයයි මේක රූපයයි නාමය නොයි මේක නාමයයි මේක රූපය නොයි කියලා ওই විදිහට තේරුම් බේරුම් කරගෙන මෙනෙහි කිරීම. ලැබෙන ලැබෙන තාක් නාම රූපයන් හිතට වැටහෙන තාක් නාම රූප ධර්මයන් සලකා බලන සලකා බලනකොට තමන් කියලා කෙනෙක් ඇත්තේ නැහැ අනුන් කියලා එකක් ඇත්තේ නැහැ නාම රූප ධර්ම සමූහයක් තියෙන හැඟීම ඇති වෙනවා ඒ එක්කම මේ නාම රූප ධර්මයන්ගේ පදස්ථානක් වැටහෙනකොට මේ නාම රූප ධර්මයන් මෙන්න මේ මේ කරුණු නිසායි මේවා ඇති වුණේ ඉබේට ඇති වුණේ නෑ කියලාත් වැටහෙනවා. ඒ කියන්නේ අවිජ්ජා තණ්හා උපාදාන සම්ම ආහාර කියන මේවා නිසා මේ රූප පහළ වෙනවා රූපය ඇති වෙනවා ඒවා නිසාම එතකොට අවිජ්ජා තණ්හා උපාදාන ආරම්මන කියන මේවා නිසා මේ නාම ධර්ම පහළ වෙනවා නිස්පාර වෙනවා මේ විදිහට මේ වට හේතු තියෙනවා. හේතු අනුවයි මේ නාම රූපයන්ගේ පැවැත්ම ඉබේට පැවැත්මක් නෙවෙයි. වෙන යම් කිසි දෙවියෙක් බබෙක් වෙන යම් කිසි කෙනෙක් නැවුවා නෙවෙයි. මේ හේතු බලයෙන් මේ ඵල ධර්ම සමූහයේ වශයෙන් මේව ඇති වුණා කියන ওই විදිහේ වැටහීමක් ඇති වුණා නම් ඒක සත්‍ය පරිග්‍රහණයි. එතකොට නාම රූප පරිච්ඡේද ඥානය අත්පත්‍ය පරිග්‍රහ ඥානයත් දෙක සම්පූර්ණ වෙනකොට සංඛා විතරණ විසුද්ධිය දක්වා දිනු වෙලා හිටිනවා. සංඛා විතරණ විසුද්ධිය දක්වා දිනු වෙච්ච තරත්තා මේ යෝග අවතරයා ඊළඟට ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස සංගමෝ යනාදී වශයෙන් ඒ කොටස් දෙකක් මෙනෙහි කරන්න පටන් ගන්නවා. ඒ ත්‍ත්‍රේ වැටෙන්නේ මේ හේතුව අනුව මේ ඵල ධර්ම සමූහයේ වැටුණා වූ අවස්ථාවේදී මේ ධර්ම එකක් එකක් පාසා වෙන් වෙන් වෙලා වැටෙන්න පටන් ගන්නවා මේ හැම එකක් දැන් සාමාන්‍ය වශයෙන් හිතන හිතන්නව අවස්ථාවේදී රූපය හිත දැක්කහම එක හිතක් අත දැක්කහම එක හතක් මිනිහෙකු දැක්කහම මිනිහෙක් කියන හැඟීමයි එකපාරට ඇති මේ විදිහේ විදර්ශනා භාවනාවෙන් මේ ස්ථානයේ දැනගන් දියුණු වෙච්ච කෙනෙකුට නම් ඒ විදිහට නෙමෙයි වැටෙන්නේ මේ රූප රාශිය මේ රූප රාශිය කියලා වැටෙන්නේ රූප රාශිය කියලා වැටෙනකොට රූප රාගය නම් එකක් එකක් පාසා වෙන් වෙලා පේනවා. පෙනිය යුතුයි පේනවා. එකක් එකක් පාසා වෙන් වෙලා වෙන් වෙලා පේන අවස්ථාවේදී මේක ඇතිවීමේ ක්‍රමයක් නැතිවීමේ ක්‍රමයක් දෙකම පෙනෙන්න ඕන පෙනිය යුතුයි. ඒ පෙනිය යුතු ආකාරයයි බුදුරජාණන් වහන්සේ වදාළේ. ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගමෝ රූපයාගේ කියන්නේ රූපස්කන්ධයාගේ තමන් පළමුවෙන් සලකාගත් රූප සමුහයාගේ සමුහයාගේ ඇතිවීම මේ ආකාරයෙනි ඒ රූප සමුහයාගේ නැතිවීම මේ ආකාරයෙනි පළමුවෙන් සලකාපු වේදනාවේ ඇතිවීම මේ ආකාරයෙන් ඒ වේදනා සමූහයේ නැතිවීම මේ ආකාරයෙන් පළමුවෙන් සලකූ සංඥා සමූහයේ ඇතිවීම මේ ආකාරයෙන් ඒ සංඥා සමූහයගේ නැතිවීම මේ ආකාරයෙන් පළමුවෙන් සලකාපු සංස්කාර කොට පිළිබඳ ඇතිවීම මේ ආකාරයෙන් නැතිවීම මේ ආකාරයෙන් පළමුවෙන් සලකාපෝ විඥානේ ඇතිවීම මේ ආකාරයෙන් නැතිවීම මේ ආකාරයෙන් කියලා ඔය විදිහට කල්පනා කරන්නට සලකන්නට පුරුදු වෙනවා ඔය විදිහේ සලකන්නට පුරුදු වෙන්නා වූ යෝගාවචරයාට මේ උදයබ්බේ ඥානෙ උදයබ්බයානුපස්සී විහෙරති කියන මේ වචනේ උගන්වන පිළිවෙලට මේ ධර්ම සමූහයේ ඇතිවීමත් නැතිවීමත් කියන මේ දෙකම හොඳට වැටෙන්න පටන් ගන්නවා. එතකොට රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ උපාදාන ස්කන්ධ පහේම ඇතිවීමත් නැතිවීමත් කියන මේ දෙක හොඳට ප්‍රකටව වැටෙන්නට පටන් ගන්නවා ඒකයි. Thank you. කවදාවත් ආකාරයක් නැහැ. අ